කරන්න ඕනේද ඒ වගේම මේ ලබාගත් වෙලාව උපරිම වැඩ ගන්න ඊටත් වඩා වගේ ලොකු ඥානයක් ප්‍රදාන්න ඕනේ. ඒ නිසා අපි මේ උපයා ගන්නාලද වෙලාව වඩා වඩා සාර්ථක වීම සඳහා කරන සත්කාරයට කියන්නේ අනුග්‍රහ කරනවා කියලා. ඒක බුදුරජාණන් වහන්සේ විතර නැත්නම් මහබෝසතාණන් වහන්සේ විතර කවුරක්වත් කරලා නැහැ. කිසි කෙනෙක්ගේ ආධාරයක් උපකාරයක් නැතුව සිව්පස දායකයෝ නැතුව ගුරුවරයෙක් නැතුව ඒ වගේම ඉතිහාසයක් પરම්පරාවක් නැතුව මේ සංසාරේ බයතරම ගැඹුරට තේරුම් අරගෙන කිං කුසල ගවේෂීව කිං සත්‍ය ගවේෂීව හොයලා අනන්ත ප්‍රමාණ ක්‍රමතිකේ හොයලා ඒක හොයාගන්නකොට තමන්ගේ බෝධි සම්භාර පුරනකොට කොයි කොයි ධර්මද ඒ ධර්ම අවබෝධයට ඍජු උපකාරයක් කෙරුවේ මොන මොන ධර්මද වක්‍ර උපකාර කෙරුවේ කියන එක සර්වඥතා ඥාණයටම අදාළ කොටසක්. උන්වහන්සේ ඒක ධර්මය අවබෝධ කරගත්තා වගේම ඒ වාගේ ධර්මය අවබෝධ කරන්න කැමැති අනික් අයටත් තමන් වහන්සේගේ ප්‍රයත්නයත් ඒ වගේම මේ දේශනා සාහිත්‍යත් උදව් කරගෙන දක්ෂ විදියට ඉදිරිපත් කරනවා කෙනෙකුට ඒ මහා බෝසතාණන් වහන්සේට වගේම සංසාර බය වැටහෙනවනම් ඒ වගේම මේ සංසාරයෙන් ගැලවෙන්න ඕනේ කියන කාරණා වැටහෙනවනම් ඒකේන අහන්න ඕනේ සර්වචන්නාංශයෙන් තමයි ස්වාමීන් වහන්සේ ආදරයි භාග්‍යවතුන් වහන්සේ මේ අපි මේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න ඔබ වහන්සේ අපිට මොකද්ද දෙන පණිවිඩේ මොකද්ද දෙන තොරතුරු සංක්ෂිප්ත වශයෙන් කියන ඉතින් ඒක තමයි සර්වචන්නාංශයේ අනුකහිත සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ තාමත් අපිට ළඟා කර ගන්න බැරි වුණා වූ ඒ සම්මා දිට්ඨිය චේතෝ බල විමුක්තිය හෝ චේතෝ බල විමුක්ති සමාපatti වශයෙන් අනුග්‍රහ කරන්න. ඒ වගේම ප්‍රඥා බල විමුක්තිය හෝ ප්‍රඥා බල විමුක්ති ඵලය වශයෙන් සමාපatti වශයෙන් අනුග්‍රහ කරන්න. කාරණා පහක් බුදුහාමුදුරුවෝ අපට ඒ අනුකයිත සූත්‍රයේ සඳහන් කරනවා. අපි හැම වෙලාවෙම වගේ මගේ භාවනා වැඩමුළුවක දේශනාවල් ආරම්භ කරනකොට මේ සූත්‍රයට ගෞරව කරලා අනුග්‍රහිත කාරණා ඉදිරිපත් කර ගන්නවා. ඒකේ මම අද ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් මතක් කරන්න වෙලා ගත්තා. බුදුජානකසේ සඳහන් කරලා තියෙනවා මේ සංසාර බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ මේ සංවේග ඇති කරගත්ත කෙනා ඒ තමන්ගේ භාවනාවට Brahmacharyaට එහෙම නැත්නම් මේ බෝධිපාක්ෂික ධර්මවලට එවත් සම්මා දිට්ඨියට අසාකාරයෙන් අනුග්‍රහ කරන්න කියලා එකක් තමයි මේ සීලානුගහිතය ඒ නිසා හැම කෙනාම බෞද්ධයෙකුට නිති පන්සිල් කියලා කියන එකෙන් එහාට ගිහිල්ලා අටසිල් සමාදන් වෙන්නේ ඒකට මේ භාවනාවට භ්‍රමචාරියට හිත අලුත් කරගන්නයි. එතකොට අපිට වෙනසක් ඇති වෙනවා. මේ සීල සමාදානයත් එක්ක අපේ ඇඳුම් වල, අපි ඉන්න තැන් වල, අපේ ආහාර නිදා ගන්න හැටි කොහොම අලුත් කරන්නේ? අපි අලුත් හිතක් ඇති කරගන්නයි. ඉතින් ඒකෙන් ඒ සීතල කරගන්නත් ඕනේ. හිත කය කය වචන දෙක විශේෂයෙන්ම tempat කරගන්න ඕනේ. tempat කරගත්තට පස්සේ එවැනිම තැම්පත් කරගන්න කැමති පිරිසක් එක්ක ඉන්න හම්බ වෙන එක තමයි බුද්ධ ශාසනයක් කියලා කියනවා. බුද්ධ ශාසනයක් නැති කාලේ අපි මොන ප්‍රතිපදාට පෙළඹිලා හිටියත් අපිත් එක්ක යන්න කෙනෙක් නැහැ. අපි යන පාර හරිද වැරදි කියලා පෙනුමක් නැහැ අපට. ඒ නිසා බුද්ධ ශාසනයක් තියෙනකොට අපට නිතරම ඊහා සමාන පෙළ ගැහිච්ච පිරිසක් හම්බෙන අපි සීලතුන් කියලා කියනවා. ඒ නිසා අපි සීල අනුග්‍රහ කරන්න ඕන. ඒ සීල අනුග්‍රහිතය කියලා කියන්නේ අපි මේ මේ සූත්‍රයේ සඳහන් වෙන විදිහට අපි උදේකලාවට අපි මේ අභ්‍යන්තර වශයෙන් තියෙන පිළිච්ඡකතියට අනුග්‍රහ වෙන විදිහට ඒ සමාදන් වෙච්ච සීලය රක්ෂා කරගන්න සීල සමාදානෙ වගේම සීල ආරක්ෂාව සමාදාය සික්ඛති සික්ඛාපදේශු කියලා තියෙනවා තමයි මේක සිල්පද රැකලා ඒක ආරක්ෂා කරනවා ඒකට තමයි අපි බෞද්ධ සංස්කෘතිය කියලා කියන්නේ. හැක්කීම කියලා කියන්නේ. ඊට පස්සේ සුතානුග්‍රහිත ඒකට තමයි අපි පැයක් විතර ගන්න හදන දවසක බුද්ධ දේශිත ධර්මය අපි නැවත නැවතත් අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් නොදුන්නොත් අපිට අර දන්න කාරණා ඒ භ්‍රමචර්ය ජීවිතයත් එක්ක එහෙම නැත්නම් මේ භාවනා ජීවිතයත් එක්ක අවශ්‍ය අවශ්‍ය කන්ති ගලප ගන්න තේරෙන්නේ නැති වෙන පුළුවන්. ඒ නිසා අලුත් කරන්න ඕනේ. සීලයට අලුත් කරනවා වගේම අපේ සුතමේ ඥානය බෞද්ධ බව ඔතේ දැනුම විතර අලුත් කරන්න ඕනේ. ඒ අලුත් කිරීම සඳහා අපි භාවකයෝතුන් වහන්සේට දේශකයන් වහන්සේ කියලා කියන අපි ශීලම ශ්‍රාවකයෝ කියලා කියන්නේ. අහුම්කම් දෙන්නම් කියන්නේ. ඉතින් ඒකේ වටිනාකම කොච්චරද කියනවනම් සර්වචන්සිල් වැඩ ඉන්න කාලේ තමන් වහන්සේම ශ්‍රාවකෙක් විදියට ඒ ශ්‍රාවක ස්වාමීන් වහන්සේ නමලා කියලා පිළිත්ස්වාගෙන තියෙනවා. බණහගෙන තියෙනවා. සර්වඥසත් කොච්චරක් ධර්මයට ආචාර්යත්වයක් දීලා ගරුකල සලකලා තියෙනවද කියනවනම් ඒ කුටිගන්න සෝණ ස්වාමීන් වහන්සේ කියලා කියනවා මට බණ ටිකක් කියන්න කියලා. ආයෝගේ බුද්ධංග සූත්‍ර දේශනා කරන්න මතක් කරපු අවස්ථාවලු ත්‍රිපිටකේ සඳහන් වෙනවා. ඒ නිසා අපි කරන්නේ ඒ වැඩමුළුවකට සම්බන්ධ වෙච්ච වෙලාවක එහෙම නැත්නම් කියනවනම් පූර්ණ කාලින භාවනා කරන වෙලාවේ නිතරම අපිට දේශිත ධර්මය විශේෂයෙන්ම ඒ කරගෙන යන භාවනාවට අනුකූල වෙන විදිහට හුඟක් දෙන්න ඕනේ. ඒකෙදී මතක් කරන්න ඕනේ මේ සුත්තමේ ඥාන කියලා කිව්වට මෙතන මේ ඒ වෙලාවට අනික් අනවශ්‍ය දේවල් අහුම්කන් නොදීම ඒ වාගේ වැදගත්. අපි යම් කිසි භාවනාවකට මුළු දීලා කටයුතු කරනකොට ඒකට අදාළ ටික මිස අනිකුත් දේවල් මේක පටලවා ගත්තොත් ඒක මේ සුතානුග්‍රහිතේ පිළිඳ පටලවිලක් වෙනවා. ඒක නිසා ඒක මේ පුරුමේ ස්වාමීන් වහන්සේ මතක් කරනවා පළවලට වතුර දාලා වැඩි වුණොත් වතුර වැඩි වීම නිසා මුල්කුණු වීමේ රෝගයක් හැදෙනවා. කොනකට වැඩි වතුර දාන්න යන්න නරකයි. ඒ නිසා අහඬ බණ ඒ Tamanට භ්‍රමචරිත උදව්පකාර කරන සැකදුරු කරන ධෛර්යයක් ඇති කරන ඒ බණක් අහනකොට ලැබෙන ආනිසංස ලැබෙන දේ මිස අනිත් දේවල් කියන්න ගන්නත් නෑ. ඒ වගේම අපි අපි පිළිසක් වශයෙන් භාවනා කරනකොට එකිනෙකාට කතා කරන්නත් තරයි. තව කෙනෙක් තව කෙනෙකුට බණවන්න කියොත් ඒ තියෙන ගෞරවය නිසා නාහින්දත් බෑ. ඒ අහන කෙනා අකමැති නම් අපහසුටපත් වෙනවා. ඒ නිසා අනවශ්‍යල කතා කරන්න යන්න එපා. මේ වැඩමුළුවේ ඉන්නකොට කෙනෙක් කෙනෙකුට කියන්නේ යන්න නරකයි. ඒක එහෙම වුණොත් වෙන්නේ අපිට මේ කියන එකලස් ඒක ඒකට කියන්නේ ඒකෝ තනි වෙලා කණියා කෙලින් වෙන්ව කුලයා කෙලින් වෙන්ව මෙතෙන් ආවට පස්සේ මේ ඉන්න පිරිස එක එක කරන කන බින්දම් ගන්න යන තරකයි. කන ගාවින වෙන කුතු කුතු කහන යන තරකයි. අපි මේ විනෝඩ සරුවත් ධර්මයට මුකන් දෙනවා. ඒක ධර්ම සාකච්ඡාව තුන්වෙනි අනුගයිතේ ඒකත් මේ ගොබියෙක් මල්පැල නැත්නම් භෝගපැල වැවෙනකොට පසපුරුල් කරලා දෙන්න ඕනේ. එතකොට තමයි ඒක වැවෙන්නේ හොඳට. ඉතින් අතුරියක් ගෑම් කියලා අපිට ඒක උගන්වනවා පාඩම් පන්ති වල. ඒ වගේ අවුස්ලා දැම්මේ නැත්නම් අර මුල් වලට මාලාට මේ ඝන ඉතර බිඳගෙන යන්න බැරි වෙනකොට ඒකට උදව්පකාර කරනවා. ඒ වගේ තමයි කොවියෙක් ඒ නව පැලෑටි අතුරියක් ගන්න ආසේ භාවනා කරන යෝගාවචරය වරිමර තමන්ට මතුවෙන ප්‍රශ්න ඒ සාකච්ඡා කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ සාකච්ඡා කිරීම මුළු ශරීරෙම ව්‍යායාම කරන ව්‍යායාමයක්. යම් කිසි වෙලාවක අපි මොඳ ධර්ම සාකච්ඡාවක ඉඳලා ඉන්නවනම් උදේ වෙනවා තේරෙන්නේ නැහැ පටන් ගත්තා. ඒ තරමටම ඒක හැම ඉඳුරාම ප්‍රණීත කරනවා. ඉස්සර කාලේ අවක දවසේ මුළු රාත්‍රියේම පැමිණිච්ච ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් හෝ එහෙම නැත්නම් ඉන්න ස්වාමීන් වහන්සේ නමක් එක්ක මුළු රාත්‍රියේම ධර්ම සාකච්ඡා කරන චාරිත්‍ර තිබිලා තියෙනවායි කියලා සමහර විටක ඒ සාසනික සංග්‍රහ පොත්වල සඳහන් කරලා තියෙනවා. ඒ තරමටම හිත උනන්දු කරන දෙයක් මේ ධර්ම සාකච්ඡාව. ඒක නැති වුණොත් අපි මේ සුද්ධ ලියවිල්ලක් කියවලා සතුටුලා විතර කියා වෙනවා. මේක සුද්ධ ලියවිල්ල තමයි. හැබැයි ඒ සුද්ධ ලියවිල්ල තේරෙන්නේ නැත්නම් බාර ගන්න එපයි කියලා සර්වචනාංශය අපිට කියලා තියෙනවා. මේක සාකච්ඡාවට ලක් කිරීම අපාගත වෙන අකුසලයක් නෙවෙයි අනිත් පොත්වල වගේ. මේකේ තියෙන්නේ සාකච්ඡා කරලා බාර ගන්න කියනවා. එනිසා ලොකු ශ්‍රීලංකාර ගතියක්, රැඩිකල් වාදී ගතියක් මේ සාකච්ඡා අනුගහිතේ තියෙනවා. ඒකත් හිත ඇවිස්සෙන්නේ නැති වෙන විදිහට අපි යන පාරටම අනුග්‍රහයක් වෙන විදිහට කෙරෙන්න ඕනේ. ඒකම අද විතර මම හිතන්නේ ධර්ම සාකච්ඡා කියන යෝගයක් මානව ඉතිහාසයේ තිබුණයි කියලා. ඒ ධර්මයට අවුල් කරනවා. හැම කෙනාම නොකල යුතු දේවල්, සාකච්ඡා නොකල යුතු දේවල්, නොකිය යුතු දේවල් ගොඩාක් හදලා අරගෙන ගලපන්න හදනවා. එතකොට වෙන්නේ ඒ සාකච්ඡාකී වේතු නිර්වෘල් වීම නෙවෙයි, අවුල් පාස වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි ඒක පුළුවන් තරම් හික්මීමක් ඇතුව ගුණයක් ඇතුව ධර්ම සාකච්ඡාව කරන්න ඕනේ. එතකොට තමයි අපිට සමතානුග්‍රහිතේට එහෙම නැත්නම් හිත සමත භාවයකට එහෙම නැත්නම් හිත ඒකෝදි භාවයකට එහෙම නැත්නම් හිත ඒකාග්‍ර භාවයකට යන්න පුළුවන් වෙන්නේ ඔය අනුග්‍රහිත ධර්ම කියනකොට තමයි. එහෙම නැතුව නිකම් මේක මිරිකලා අල්ලලා නැත්නම් වෙන ක්‍රම වලට එකතු කරලා හරියන්නේ නැහැ. ඒකට අවශ්‍ය අනුග්‍රහිත සප්පාය කරුණු සැලසෙනකොට විතරයි හිතක් ශේෂමාදුනික හිතක් නතු භාවයෙන් පත් කර ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නතු වෙච්ච හිතකට විතරයි විපස්සනාවක් කරන්න පුළුවන්. විපස්සනා අනුග්‍රහයක් කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවෙදීම මේ අවශ්‍ය කරන්නා වූ ඒ ප්‍රඥාව පහළ වෙන්න ඒකට සාපේක්ෂ සමත භාවයක් අවශ්‍යයි. අපි ශල්‍ය කර්මයක් කරනකොට තුවාලේ ප්‍රමාණයට හිරිවැටීම කරනවා. පුංචි තුවාලයක් නම් ඒ ප්‍රදේශෙ විතරක් හිරිවැටලා නැත කරනවා. ටිකක් ලොකු එකක් නම් ඒ උපක ඒ අංගේ විතරක් හිරිවැටලා නැත කරනවා. විශාල ඔපරේෂන් එකකට ශල්‍ය කර්ම මුළු ඇඟම ඔපරේට් කරන්නේ හිරිවට්ටන. ඒ නිසා හිරිවට්ටපු හිරිවට්ටන ඒ ඇනස්ති ඇනස්තයි ඇනස්තයිසින් ડોක්ටරේ ඔපරේෂන් එක ඉවරනකම් ඉන්න ඕනේ. ඒක ඔපරේෂන් එකට හා සමාන දෙයක්. සමහරවිට මගක් ඔපරේෂන් කරන යනකොට ඊළඟ දිද්ද වෙනවා. මේක තව පොඩ්ඩක් දිගට පවත්වා ගන්න කියලා. ඒකකොට ඒ සර්ජන්ට වැඩිය ඇනස්තීෂියා කරන ડોක්ටර් තමයි තීන්දුව එන්නේ. යා තමයි කියන්නේ එහෙම කරන්න පුළුවන් දෙයක් කියලා ඒ තරම්ම ඒ කරන ඔපරේෂන් නැත්නම් කරන ශල්‍ය කර්ම හැටියට දෙන හිරිවැට්ටීම කියලා අපි කියන්නේ. නැත්නම් සීනති කිරීම හරිම සමානකමක් තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ සමතේ සහ විපස්සනාව අනුව ඒ ඒ විපස්සනා වලට ඒ ඒ සමත මට්ටම් තියෙනවා. ඒ නැත්තම් ඒ සමත මට්ටමේ තමයි ඒ විපස්සනාවට අතුරු පාර පිට එක්සිට් හම්බ වෙන්නේ. ඉතින් එක එක මට්ටම් වලට යනකොට ඒ ඒ තැන් වලින් අපිට විපස්සනාවට හැරවීම සිද්ධ වෙනවා. කෙලි ඒක ඉබේම සිද්ධ වෙන දෙයක් කියලා තමයි මම නම් අදහන්නේ. ඉතින් ඒක නිසා මේ සමතනුගහිත සහ විපස්සනානුගහිතයත් අත්වල බඳගෙන යන්නේක. ඉතින් ඒක නිසා අපි මේ වැඩමුළුවකදී සීලානුගහිතේ, සුතානුගහිතේ, සාකච්ඡානුගහිතේ, සමතානුගහිතේ, විපස්සනානුගහිතේ කියන ඒ පහටම සමාන ආවඩාගෙන ආයිබෝන් කියාගෙන තමයි ඉස්සරහට යන්නේ. ඉතින් ඒකයි මේ දවසේ පැයක විතර කාලයක් මේ ධර්ම දේශනාව සඳහා ගත කරන ඇත්තටම ධර්ම දේශනාව සඳහා ගන්න මේ සුතානුගය සඳහා ගන්න මේ කාලේ ඔය බුද්ධ ජයන්තියට කලින් කවමදාකවත් බුද්ධ දේශනාවක් ගත්තේ නැහැ මාත්‍රිකාවක්. ගත්තේ මේ සංග්‍රහ ග්‍රන්ථය. බුද්ධ දේශනාව අපිට ගැලපෙන්නේ කරන්න බෑ කියලා. දැන් අවුරුදු 20ක් විතර තමයි කෙලින්ම සූත්‍ර ධර්මයක් එළියට අරගෙන බුද්ධ දේශනාවක් එළියට අරන සාකච්ඡාවට බැස්සේ ඉස්සලා තිබුණේම මේ අටුවාවක් එහෙම නැත්නම් ඒකේ තියෙන සංග්‍රහාවක් එහෙම නැත්නම් ටීකාවක් ටිප්පණියක් අරගෙන තමයි බණ කියන්නේ. يعني එහෙම පටන් ගන්න හිමීට හිමීට හිමීට එන්න ඕනේ බුද්ධ දේශනාව කෙලින්ම අපිට තේරුම් ගන්න බෑ කියන වගේ ඒක ගෞරව සම්ප්‍රයුක්ත කරපු වැඩක්. හැබැයි වැරදි වැඩක්. ඒ මොකද මේ පටන් අර ගන්න ඕනේ මේකෙන් කියලා කියන්නේ හිතෙනවා මට කියලා. එහෙම නැත්නම් වෙන්නේ මේ එක එකන එක එකන අහලින් අහලින් පාලින් දාපු කරුණ නිසා කරනවට බහ ගන්න හම්බ වෙන්නේ නැහැ. කරලි බහ ගන්න හම්බ වෙන්නේ අපි අනාතේ වහයි. නියරේ වහයි වට කර කර ඉඳී කාරණාවට එන්නේ. නමුත් අපි ඉන්න මේ પરම්පරාවේදී මේ සූත්‍ර ධර්ම සූත්‍ර පිටකේ විශේෂයෙන්ම ලොකු එලි දැක්වීමක් වුණා. දැන් මුලක් කාලවට හැමතැනම කරන බණවලදී පේන්න තියෙනවා ඒ සූත්‍ර කොටස් අරගෙන ධර්ම සාකච්ඡාවට ධර්ම දේශනාවට මුල් වෙනවා. ඉතින් ඒකෙත් තියෙනවා මේ ප්‍රධාන තේරවාදී රටවල් තුන වෙන අපි බුරුමේ, තායිලන්තේ සහ ලංකාව ගත්තාම බුද්ධ දේශනාවේ තියෙන සූත්‍ර කොටස් වලට වැඩිම දක්ෂම ඉතිහාසගත අර්ථකථන දෙන්නේ ලංකාවේ. විනය කොටස් වලට ගාක් ඒ දක්ෂතා කියනවා තායිලන්තේ. අභ්‍යර්මයේට බුරුයි. ඒ නිසා හරියට භූ විද්‍යාත්මක විදිච්ච එකක් වගේ ඒ ඒ රටවල් ඒ ඒ දේවල් වලට විශේෂඥතාවයක් පළ කරලා තියෙනවා වගේ සූත්‍ර පිටකේ ගත්තොත් ලංකාවේ එදා ඉඳලා අද දක්වාම සුවිශේෂී තත්ත්වයක් තියෙනවා. ඒ දේ මාතෘකාවට බැස්සොත් අඩියටම යනකම් ඒකේ නිරුක්ති පද විභාජනය එහෙම නැත්නම් භවනාර්ථින සම්බන්ධතා පිළිබඳව විශේෂඥයක් කියන විශේෂඥ භාවයක් කියන බව ඕනම තේරවාදී රටක් පිළිගන්නවා. ඒ නිසා ඒක හොඳටම පේනවා පසුගිය අවුරුදු 20 ඇතුළත 30 40ක් කියවත් ප්‍රශ්න නැහැ. මේ ධර්ම දේශනාවකට කෙලිම සූත්‍ර සම්බන්ධ කරගන්න. ඉතින් මේ වැඩමුළුවටත් අපි ගන්න සූත්‍රය මොකක්ද කියලා සාකච්ඡා කරලා අපි ලැබුණේ මේ මාළුන්ගේ පුත්‍ර සූත්‍රය තමයි ඒකෙන් තමයි මම ওই දවසේ මාතෘකාවට උද්ෘතය අරගත්තේ. ඒක සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සංග්‍රහ වෙලා තියෙන සූත්‍රයක්. ඒක බුද්ධ දේශනාවේ සඳහන් ත්‍රිපිටකයටම අයිති සූත්‍රයක්. ආයතන 6 ගැනම කතා කරනවා. ඉතින් ඒක නිසා අපිට කොයි පැත්තකින් හරි මේකේ කොටසක් අදාළ වෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අපි මේක දේශනා මාලාවක් විදිහට පවත්වානේ. අද අපි ඇති කරගන්න විම නැත්තම් දෙපළ සුද්ධ කරගත්ත එක උඩ තමයි අපි හෙට අනිද්දා වශයෙන් ඉදිරියට යන්නේ. ඒ නිසා මම අද දවසේ දේශනාව වශයෙන් ඉදිරිපත් කරේ ඒ මාළුක පුත්‍ර සූත්‍රයේ ඉසිසලාම සඳහන් වෙන වාක්‍ය වැකිය. මාළුක පුත්‍ර කියන ඒ වයසට ගිහිල්ලා පැවිදිච්ච ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේට වෙත එළඹිලා මතක් කරනවා ස්වාමීන් වහන්සේ මට ඒක ආකාරයකට යම් ආකාරයකට බණක් කියන්නේ මට එතකොට එකලා වෙලා එහෙම නැත්නම් විවේකී ස්ථානයකට ගිහිල්ලා ඒ ගණ්‍යාගෙන් වෙනව කුලයාගෙන් වෙනව ඌපකට්ට කියලා කියනවා නිකන් නිකන් පැත්තකින් අප්‍රකටව පැත්තකට වෙලා ඉන්න පුළුවන් වගේ ඒ වගේම අපමත්තෝ පමාවට වැටෙන්නේ නැතුව එහෙම නැත්නම් කියනවනම් කලීත කිරීමේ ප්‍රමාවකට වැටෙන්නේ නැතුව නොකල යුතු නොකිරීමේ ප්‍රමාවකට වැටෙන්නේ නැතුව අප්‍රමාදීව කියලා කියන්නේ. අප්‍රමාදීව ආතාපි පහිතත්වෝ අරමුණ ලද වැර ඇතුව නිවනට මෙහෙම ලද හිතක් ඇතුව ගත කිරීමට ගැළපෙන බණ ටිකක් කියන්නේ කියනවා. මේක අපි මේ කාලේ වචනෙන් කියනවා නම් කියන්නේ සාසමට කමටහනක් දෙන්න කියලා. මොකද අද තියෙනවා ඒ වගේ ධර්මදේශනාවල සමහරලාට ධර්මදේශනා සඳහාම ධර්මදේශනා කරන නැත්නම් මූල ධර්ම දැක්ම සඳහා ධර්මදේශනා කරන දැන් කියනවා නැත්නම් එහෙම නැත්නම් දාර්ශනික පැතිවැත්තින් චින්තාමය පැත්ත වර්ධනය කරන ධර්ම සාකච්ඡා ධර්මදේශනා තියෙනවා ඒ භාවනා කරන්න යොමු කරන ධර්මදේශනා තියෙනවා නමුත් ඒ කාලේ තිබිලා නැහැ මේ විදිහට හුදු බෞද්ධ භාවයේ සඳහා විද්‍යාත්මක දේශනා හෝ දාර්ශනික පිළිවන් ධර්ම දේශනා තිබිලා නැහැ. තීන හරිය ධර්ම දේශනා තිබිලා තියෙන්නේ භාවනාව සම්බන්ධව. ඒකයි මේ මහලොක්ක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුජාණන් වහන්සේට ප්‍රශ්නයක් අහන ගමන් කොන්දේහි පරනවා. ස්වාමීන් වහන්සේ මට යම් ආකාරයක ධර්මයක් දේශනා කරනවාද? ඒ ආකාරයක ධර්ම දේශනා කරා කලොත් ඒකෝ වූපකට්ටෝ අපමත්තෝ ආතාපි පහිතත්ත්වෝ විහෙරියති. ඒ බණ නිසා මට මේ සමූහයක් වශයෙන් එවන්තන් ගණ්‍යා කෙරේ සහ කුලයා කෙරේ බැඳීමේ තියෙන ආදීනව වැටෙන තාලේ බණක් කියනවා. ඒකෝ කියන පදයක් එකලාව කියන පදේ තමයි අපි සිංහලට ගන්නෙ. ඒක ඒ පද්දේකටත් වගේ සූත්‍රවල පද බැඳීමත් එක බලනකොට බද්ද ඒක ප්‍රත්‍ය ඒක කටුකුරුන් දේශාංශ මතක් කරන්නේ මේ එකලා බවට බැඳිච්ච කියන අදහස. නමුත් ඒකෝ කියන එකේ එක කියන අර්ථයක් තියෙනවා. ඒක නිසා පරිවර්තන කරන එක රාත්‍රියකට බැඳිච්ච කිය. ඒක ඒක බද්ද ඒක රත්ත. ඉතින් එතකොට මේ මේ වගේ සූත්‍රවල මේ ඒකෝ කියන පදේ යෙදিলা තියෙන අර්ථය අරගෙන බලනකොට තනියව ගත කරන්න. ඒ කියන්නේ ධර්මයේ අර ධම්මෝ විනානත්ති පිතාච මාතා. මවෙක් පියෙක් මට නැහැ. ධර්මයක් දේශනා කරන්න එච්චරමයි මට. අයිඤ්ඤාට වෙන අරසාවිල් ගන්න කෙනෙක් මං ගැන බලා ගන්න කෙනෙක් නැහැ. අන්න ඉවෙනි බණක් කියන්නේ කියලා කියන්නේ බොහොම සංවේගී උපදෝන බණක් කියන්නේ ඒකෝ ඌපකට්ටෝ. මට මේ ගණ්‍යා කෙරේ කුලයා කෙරේ බැඳී ගත කරන කී ආදීනව වැටෙන තාලක කියලා දෙන්නේ. අපි මේ ශිෂ්ටාචාර වීමත් එක්කම විශාල පිළිස් එකතු වෙන්න පුරුදු වුණා පුරුදු වුණා ඒ නිසා අපි කැලින් එළියට එන ගම හදාගත්ත ගමෙන් ඇවිල්ලා නගර හදාගත්ත නගරින් අග නගර හදාගත්තා ඊට පස්සේ රාජධානි හදාගත්තා ඉතින් මේ රාජධානි වලට යනකොට පිරියෙන තියෙන අන්තිම පිරිහිල්ල පිරිහිලා ඉවරයි ඒක ඒ ගණයා කෙරෙන් බැඳෙන්නේ නැතුව ඉන්න බෑ ඉතින් එහෙම තැනක ඉඳලා එහෙම තැනක හැදිලා අපි නැවතත් ඌපෝ ඒකෝ ඌපකට්ටෝ කියන විදිහට යන්න අපි කොච්චර බයද බලන්න තනි වෙන්නේ බුදුමාකාර ආරස සංවිධාන අපි දානවා අන්ධකාරයට බයයි වයසට යනට බයයි ලෙඩ වෙනකොට බයයි තනි වෙන්න බයයි එනිසා අපි පුතුමාකාර පුත්තිලික හමුදාවල් එහෙම නැත්නම් ආරක්ෂක සංවිධාන එහෙම නැත්නම් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් වැඩ කොට තාප්ප ආයුධ විවිධාකාර දේවල් අද රජයක් ගත්තොත් 140කට වැඩි වීදම් කරන්නේ ඒ අරසාව පිළිබඳ තනි වෙන්න බෑ තනි වුණොත් ඉවරයි ඒක නිසා අපිට ආර්ථික සම්බන්ධක පනවනවා කියලා ඕන ආර්ථික අපි කොට කරන පිටු කරලා පස්සේ නොකඩ විමෑ දේශපාලන වශයෙන් අපි කොට කරනවා තහංච පනවනවා පරිවර්තනයේ අපි ඡන්දේ ඉල්ලන්න බෑ ඊට පස්සේ සමාජික වශයෙන් අපි රහින් ගලවනවා සබෙන් තල තල්ලුකොල දානවා. ඒ මනුස්සයට පිස්සු වෙලා මැරෙනවා. ඒ තරමටම ආර්ථික දේශපාලන සහ සමාජික වශයෙන් අපි කොටු වුණොත් මරණයට එහා. නමුත් බුදුජානකගේ ඉල්ලනවා ඌපකට්ට මට ගණ්‍යා කෙරෙන් වෙන් වෙලා කුලයා කෙරෙන් වෙන් වෙලා ගත කරන ජීවිතයේ ආනිසංස වැටෙන කතාවක් කියන්නේ කියලා. අපමත්තෝ ප්‍රමාණ වීමට අප්‍රමාද වීම සඳහා කතාවක් කතා කරන මොකද දැන් අද බෞද්ධය ගත්තොත් ඊගා බුද්ධ ශාසනයට මේක පස්සට දාලා තියෙනවා. මෛත්‍රී බුද්ධ ශාසනය තමයි නිවන් දකින්න පුළුවන් දැන් බෑ කියලා. මේ අප්‍රමාද ධර්මයේ කොච්චර පස්සට දාගෙන තියෙනවද කියලා ගත්තොත් ඒක එහෙම වෙන්නත් ඇති. ඒක වෙනම කතාවක්. නමුත් මේ භවහ දැන් දැන් මේ කලීතු කාරණාව තියේදී අපි මේ පෙන්ෂන් ගත්තට පස්සේ නිවන් දකින්න ප්‍රයත්න කරනවා. රිටයර්මන්ට් ප්ලෑන් එකේ තමයි යොන්න ගිහිල්ලා පැත්ත කරලා භාවනා කරන්නේ. එතකොට උන්ට පිටලා හැට පිටලා ඕට විමැනිලා. එතකොට ඉතින් යන්න වෙන්නේ ප්‍රෙෂර් ගේජ් එකක් අරගෙන, ඇරමිටියක් අරගෙන, ගිනි කබලක් අරගෙන. තව අල්ලන්න මිටලන්න හෙල්ල දඟලනකොට අල්ලන්න කවුරුත් අඬ ගන්න තමයි දෙන්නේ. මේක දකින්නකොට දිවක් කියන්නේ නැතුවත් බෑ කියලාත් බෑ. ඒව තමයි ක්‍රමය. ඒ මොකද? ඒ අර අපමත්ත ගතිය නෙමෙයි කියන්නේ. තරුණ කාලේ පෙන්කෙලිනවා. ඊළඟ කාලේ හොඳට බලය පවත්තලා බැරි වෙනකොට නාකික් තරකිට තෙයි කියවෙන එනවා භාවනා මධ්‍යස්ථාන. දැන් මේ ආමතුත් එහෙම. මේ මාළුදුත් ආමතුත් එහෙමයි. මුදෙවට වයසට ගිහිල්ලා පැවිදි වෙච්චි. අටුව කතාවේ ඉර දෙනවා තරුණ කාලේ පුළුවන් තරම් පමාවට වැටිලා. ගත කරලා වේවුල වේවුල තමයි මුතුජානනාද ළඟට යන්නේ ආරම්භිකයක් කරගෙන. ඒකද කියනවා මේ දණ්ඩ පරායන කියලා. ආරම්භිකයක ආධාරයෙන් යනවා කියන්නේ. ඒ හේතුව සමාජික පැත්තෙන් බලනකොට පමාවක් තමයි. චිත්තක්ෂණ බැලුව බැලුවොත් නාටි චිත්තක්ෂණය, තරුණ චිත්තක්ෂණයයි, ඥාන චිත්තක්ෂණයයි, පිරිමි චිත්තක්ෂණය කියලා අරන චිත්තක්ෂණ චිත්තක්ෂණයම තමයි. නමුත් අර සමාජ පැත්තෙන් බලනකොට පමාවක තියෙන ලක්ෂණු පේන්න තියෙනවා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අද පොඩි ළමයෙකුට භාවනාවක් කියලා දෙන එක ධර්ම පිටිකට භාවනා කියන එක හිතන්නවත් බෑ. කවුරු හිතන්නේ නැහැ. ඒ මොකද මේ කොහොමද මේක හේතු ගන්නන්නේ? මොකද අම්මල තාත්තලා පුළුවන් තරම් කරන්නේ මේ වයසේ ළමයි කාමයට බන්ධන එක. ඉස්කෝලේනුත් කරන්නේ ඒකමයි. විද්‍යා අධ්‍යයනයනෝ කරන්නේ ඒකමයි. අද උන්ට ලස්සන සුන්දර සමාජයක් උඹට තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් අනේ දැන් ඕව ඕව බල බල ඉඳපා. භාවනා කරන්න දෙපා. පුළුවන් තරම් ඉගෙන ගන්න. පුළුවන් තරම් අර කරපළ මේ කරපළයි කියලා මේ දෙගුරු කෙම නැත්තම් ගුරුවරු ඔක්කොම කරන්නේ ඒකයි. නිසා කවුරු හරි කිව්වොත් එහෙම මෙන්න මෙහෙම පොඩ්ඩක් මොකද වෙන්නේ කියලා ලස්සන කතා කියනවා. උපරලං ගුළු නරකන්න යන්න එපා. මේ පොඩි කාලේ උඹ දෙන්න එපා. අපි වගේ ඇට කරනකන් හිටපල්ලයි. මේ මාත් පැවිදි වුණට 39 වයස. දැන් අපිට කියන්නේ බුරුමේ බුද්ධ පබ්බජීතය කියලා. තෝටුව කියලා. බුද්ධ පබ්බජය කියන්නේ වයසට ගිහිල්ලා පැවිදිච්ච මිනිස්සු. අවුරුදු 15 න් 16 න් 17 න් පැවිදි වෙච්ච අය මේ කාරණා ගන්න තේරෙන්නේ ඉස්සෙල්ලම වන්සලට ගිහිල්ලා වැඩ කරනවා. ඒගොල්ලෝ ඉතින් නිසි කල වයස් වලට පැවිදි වෙච්ච ඇත්තෝ. අපි නාටි පැවිද්දු. ඒ කියන්නේ පැහිලා. ඉප ඉව පමාලකුණු ඉවෙන් සාමාජික පමාලකුණු. නමුත් ලද චිත්තක්ෂණේ භවනාට ලැබුණට පස්සේ ඒකෙදෙහි මම දැන් මෙතන කියන එළඹ සිට සියෙන් ගත කරනවා නම් අර අර ප්‍රමාව මේකෙන් නැති කරන්න පුළුවන්. හරියට හිත හොඳට වීර්ය ආදී ධර්ම ධම්ම ධම්ම ධම්මවිචේ සම්පෝඥංගේ වගේ ධර්ම සතිය වගේ ධර්ම ඉදිරිපත් කරනවා නම් පමා වෙලා කියන වයසට ගිහිලා පමා වෙලා හිටියා අප්‍රමාදීව ලබාගත යුතු ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒක නිසා මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ කියනවා අපමත්ත ධර්මයක් මට දේශනා කරන්නයි කියලා. ආතාපි පහිතත්තු. ආතාපි කියලා කියන්නේ නාකින්න බුබ්බඩයන්ට බත් බූසන්න කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. එළඹ ඒ අරමණ ලද වීජේ තියෙන්නේ. ඒකට එහෙන් තල්ලු කරගෙන ඉන්න ඕනේ. එහෙම නැතුව ටිකක් දුර තල්ලු කරනවා ආයතයක් හතිය යනවා ආයතයක් තල්ලු කරනවා ආයතයක් හතිය යනවා. ඒකට පුරුමේශාන්ති කියනවා කැමලියන් යෝගියස්ලා කියලා අර බෝධිලිනෝ උතුරු වල්ලන්නේ මගක් දුරට ගිහලා ඔළුව හොල්ල හොල්ල ඉන්නට යනවා. ආයෙත් පිම්ම පයින්නවා ආයෙත් කොළොල්ලෝල ඉන්න. ඉතියෝ තමයි කී භාවනා කියන්නේ. ටිකක් කඩාගෙන යන කඩාගෙන ගිහලා ටිකක් පරිපිට බලනවා මේ පාට ටිකක් වෙනස් කරලා බලනවා ඊට පස්සේ ආයෙත් කැමලියන් යෝගීස්ලා කියලා කියන්නේ. ඒකට අරබණලද වීර්ය අර වැටුණාට පස්සේ ආයෙක පටන් ගන්න කොච්චර කාලයක් කරනවා. අපි සාමාන්‍ය වාහනයක් නතර කරලා පොඩ්ඩකට කඩේ ගිහිල්ලා එන ටිකට සමහරට එන්ජින් එක ඕෆ් කරලා ගියොත් ආයෙවිල පටන් ගන්නකොට ගිහිල්ලා එන කඩේට ගිහිල්ලා එන ටිකට තෙල් පැච්චනට වැඩි ප්‍රමාණයක් පත්තු කරන්න ආයෙ පටන් ගන්නවා. මොකද අමු යකට කඳනේ ආයෙ පටන් ගන්න තියෙන්නේ. ඒක දුවන එක ලේසි. දිගටම දුවන්න පුළුවන්. හැබැයි කෙටි වේලාවක නම් ඒකේ අද්දි ගිහිල්ලා වැඩේ කරන ඉක්මනට එනවා. අන්න ඒ වගේ අරබඩලද වීර්ය කියන එක ඒක බුදුචාන් වහන්සේ සඳහන් කළා තියෙනවා එවැනි විහිදයක් ඇති කෙනාට බිඳින්න බැරි, කඩන්න බැරි, විනාශ කරන්න බැරි එහෙම නැත්නම් ජය ගන්න බැරි මොන බාධාවක් නැහැ කියලා. වීර්යවතෝපන භික්කවේ කිං නාමන සිච්චති කියලා. ඒ කියන්නේ අරබණ්ඩ වීර්ය කියන්නේ දීව තල්ලුව එහෙමම. ඒක වැඩි කරනවා මිසක් අඩු කරන්නේ නැහැ. ඒක අමාරුයි. ඒක අමාරු හේතුව අපිට පෙර කරලද පින්මදිකම්. අපි දන්නවා කළ යුත්තේ මේකයි කියලා. කරන්න බෑ. අරකට යොමුකම් මේකට වගකීම් අරක කරපන් එහාට ඵලයන් චාන්චෝ මෙහාට ඵලයන් චාන්චෝ අරක ගෙනින් චාන්චෝ මේක ගෙනින් චාන්චෝ උච්චර තමයි මේ ගණ්‍යා කෙරේ වැදුනට පස්සේ වහවත් ඛණ්ඩ බෑනේ ඊළඟට ගන්න මොනම දෙයක් කරන්නේ ඉතින් අර හම්බෙච්ච ඊට වැඩේ අර ආව හඳ බලන්නා වගේ කලාවහතරකින් ටිකක් භාවනා කරන අයලා තමයි අපි මේ යන්තම් මේක තොඩ ගහ ගන්න බලන්නේ කවදා හෝ අපිට මේ සංවේගය පහළ වුණාට පස්සේ අර කියන විදිහට පූර්ණ කාලීනව නැත්නම් නීවාතිකව භාවනා කරන පටන් අර ගන්නවා. ඒ වුණත් අපේ අර ජීවන රටාවේ තියෙන කරාරින ගතිය කරට ගත්තදී එක දිගට කරගෙන යන්න නැතුව කරාරින ගතිය නිසා මේ භාවනා කරන යනකොටත් හුඟක් වෙලාවට අර ඇබ්බැහි එනවා අපේ හිතට. ඒ නිසා මඟතර ගියාට පස්සේ ආය මේ දුරනික්ෂේප කියලා බුදුරජාණන් සඳහන් කරනවා. දැන් අපි ඔය මේ නිල නිලයක් ලැබෙනවා ධූරයක් ලැබෙනවායි කියලා අපිට උසස් උසස්ීම් ලැබෙන කර ධූරයක් ලැබෙනවා කියලා. මේ මට්ටම් ධූරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එළිය ගහට ලොකු ධූරයක් ලැබුණා කියන්නේ ලොකු බර ගොඩක් අදින්න වෙනවා. මැටි පාගෙන හරකෙක් වගේ ලොකු ධූරයක් ලැබෙනවා කියන්නේ ලොකු බර ගොඩක් අදිනවා ඒක හර අරින්න බෑ එතකොට වෙන්නේ මොකක්ද අර භාවනා කරගෙන වෙලා භෞතික කරගෙන අල්ලනවා එහෙම නැත්නම් සමාජික මං පාවිච්චි කරන වචනේ කඹරනවා කියන එක ඒකට මොකද දෙන්නේ කැමති නැහැ මොකද කියන්නේ බරපතල වැඩි ඒ වචනේ හැබැයි වදිනවා හොඳට කරන හරියක් කරන්නේ සඳා උදේ අපිට ගහගත්තාම ත්‍රිපුරාද හැන්ද වෙනකන් අමුර කියන්නේ නැතුව දඩට බැඳගෙන කඹරපන් අම්මා පුළුවන් තරම් කපුරුවල් සෙනසුරාදා ඉරිදා දෙකේ බැඳගෙන පන්තල් යනවා. ඒ ආයෙ සන්තාව මුටි ගන්නවා. තද්දට ගහ ගන්නවා ලියෙන් නැති වෙන්න. ඒක කපුරුවල්. ඒකටවත් අපි පිළිබඳව ලෝකෙ හැමතැනම අඛණ්ඩවණුන්ට කඹරන්න උගන්නන්න ක්‍රමසාවිදි තියෙනවා. භාවනා කරනකොට ගත්ත වෙල ඒ කියන්නේ පග්ගහිත විදිය කියලා කියනවා. ආරම්භ ධාතු කියලා කියන්නේ මේ උගක් වෙලාවට කියන ආධිකම්මික යෝගාවචරයගේ තියෙන වැඩ නැත්තම් වීර්ය ඊට පස්සේ ඒක තේරුණාට පස්සේ යම් ප්‍රමාණයක Taman ටික රසවත්නට පස්සේ එහෙම නැත්නම් යම් ප්‍රමාණයකට සංගීතය පාරුණාට පස්සේ ඒක දිවා රාත්‍රී අරගෙන යනවා ඒතර පග්ගහිත වීර්ය කියලා කියනවා කරේ තියාගත්තා වගේ විය ගහක් දිගටම ආදිනවා ඒකේ නාග විතරයි පරිපූර්ණ වීර්යයක් වැඩි ඉවර කරන වීර්යයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ආතාපි වීර්ය කියලා කියන්නේ අරබන ලද වැඩක්. පටන් අරගෙන තියෙනවා. එයා බොහෝ ඊට මකට ගිහිල්ලා බිම තියෙනවා. ආයතරයක් කුසගන්න. ආයතරයක් බිම තියෙනවා කැමලින් යෝගීස්ලා වගේ. එහෙම නැත්නම් බෝධිලිමලා වගේ ඒ කරගෙන ගිහිල්ලා තමයි ඒ කාටවත් දොස් කියන්න බෑ හැම කෙනාම එහෙම තමයි පටන් ගන්න. පටන් ගන්න වෙලාව ටිකක් යනවා ආයෙත් බිම තියෙනවා ආයෙත් ටිකක් යනවා ආයෙත් ටිකක් බිම තියෙනවා. අන්නේ වීර්යය ඉඳින් ඉඳින් තමයි තේරෙනවා නම් වැඩෙන ගතියක්, Java කැවෙන ගතියක් මේ මාළුක පුත්තු ස්වාමීන් වහන්සේ බුදුආමරණ කියනවා. මට අන්න අර විදිහේ ඒ විදිහට Java කැවෙන බණක් කියන ස්වාමීන් වහන්සේ ඒ නැගල යන බයිලාවක් කියන්නේ කවුරුත් කරලා ටැක්සි කාර්යයක් කියන්නේ බයිලාවක් කියවල. නැගල යන්න පුළුවන් නේ. ඒක උදාහරණ ගන්න නැගල යන බයිලාවක් කියන්නේ කියලා අල්ලලා යන එක. ඉතින් ටැක්සි කාර්යය බයිසිකල් කාර්යය වගේ ටැක්සි බණක් තමයි කියන්නේ. ඒ මොකද අපිට හැම වෙලාවෙම අර ගත්ත දේ ටිකට කරගෙන යන්න බැරිකම තමයි තියෙන්නේ. මුළු ශාසනයම බැලුවොත් තියෙන්නේ කොයි දේ හරි කමක් නැහැ. ඒක දිගට කෙරුවොත් ඒක ඒ ශාස්ත්‍රය පිළිබඳ ඒ කරපු දේ පිළිබඳව Tamanට ලැබෙන මේ පරිචය, Tamanට ලැබෙන මේ දැනුවත්කම නිසා සත්‍ය අවබෝධ අපිට වෙලා තියෙන කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න බෑ. මගට යනවා ආය නතර කරනවා ආය ටිකක් කරනවා ආය ටිකක් නතර වෙනවා ඒක නිසා අපිට එකකවත් ඉවරයක් දැක ගන්න හම්බ වෙන්නේ ආතාපිකකී තියෙන්නේ අමාරුයි තමයි නමුත් ගත් එක ඉවර වෙනවා දකින්න එක අපි ගත්තොත් ආනාපාන සතිය වගේ භාවනාවක් ගත්තොත් අපිට හුස්ම ටික අල්ලගන්න එකත් අමාරුයි. නමුත් කවදා හරි හුස්ම අල්ලගත්ත හුස්ම නැත්තම් මුලිච්ච කරගත්ත හුස්ම ආපాతගත කරගත්ත හුස්ම ඉවර වෙනකම් බලන්න වටපිට බලපල කරන්න බෑ. ඒ ගත්ත තැන ඉඳලා ඉවර වෙනකම් මේක දිගේම සති ධාරාව පවත්වන්න ඔය හත අභිගුණය අවශ්‍යයි. කෙලස් තවන වැරතිෙන්න ඕනේ. පහිතත්වෝ පහිතත්වෝ කියලා කියන්නේ දෘঢ় අධිෂ්ඨානයක් තියෙන. ප්‍රාමේ කරන්නේ මේ භාවනා කරන්නේ මේ ලාමක දෙයක් බලාපොරොත්තු නෙවෙයි. කියන්නේ මේ රට්ටු භාවනා කරන සබාවනා කරනවා නෙවෙයි. නිවන සඳහාමයි. ඉතින් ඒක ආරම්භයේදී ඇත්තටම භාවනා කරන ඔක්කොටම තියනවාද කියන එක ලොකු සැකයක් තියෙනවා. ගොඩදෙනෙක් භාවනා කරන්නේ මේ වගේ නිවැරදි එල්ලයක් ඇතුව නෙවෙයි. ගොඩදෙනෙක් භාවනා කරන්නේ අතරමැදි. හැබැයි ඒකම දෝෂෙකුත් නෑ කියලා කියනවා. කරගෙන යනකොට කෙනෙකුට මේ මේ භාවනා කරන්න වෙන්නේ මේකට වෙන්න ඇති කියලා එල්ලේ අපි බලාපොරොත්තු වෙන දේ විපරිණාමයට ලක් වෙන්න ඉඩ තියෙනවා. ඔය මේ නාගසේන හඳුරෝ මිලිඳු රජුත් එක්ක ඊ කරපු සාකච්ඡාව මිලින්ද පඤ්ඤා කියලා ප්‍රසිද්ධ පොතක් වශයෙන් දැන් අපි තේරවාදී කියනවා. ඒ මිරණ්ඩ කියන රජුට ඒ හාමුදුරන් අහන ඔබ වහන්සේ මේ ඔය දැන් ඔය ලැබලා තියෙන උසස් තත්ත්වය පැවිදි වෙනකොටම තිබුණාද කියලා. මම මෙතෙන්ද යන්න හදන්නේ කියලා එල්ලි පැහැදිලිකමක් තිබුණාද කියලා. ඒතර නාගසනාමුදු කරා දන්නේ නැහැ. මම පැවිදිනකොට මේ නිවන් ලබන්නේ තියෙන්නේ මේ උපසම්පදා ලබා ගන්න යන්නේ. මොකක්වත් මම දැනගෙන හිටියේ නෑ මට කියන කියන වැඩ ටික කරගෙන කරගෙන යනකොට ශාමණේර යුගයට වැඩි උපසම්පදා වුණාට පස්සේ මොකටද මේ මහානකම් කරන්න කියන එක තේරුණා. දිගට දිගට කරනකොට කරනකොට තමයි තේරුනේ මේ සියල්ලකින්ම කෙලවර. මේ ඇතිදී ඇති ඇති තේරුම් ගැනීම කියන එක තේරුනේ අවබෝධය ලබන්න ඕන්න වෙන්න කියලා කියලා. ඒක නිසා ආරම්භයේදී අපි එල්ලයක් කියන නමුත් ඒ එල්ලේ හරියටම ඔය මේ අවසානයේ සාක්ෂාත් කරන දෙයක්ද කියන එක පිළිබඳව විපරිණාමයක් ඔබේ තියෙනවා. ඒක නිසා දර්ශනෙට මේක අහුවෙන්නේ නැහැ. දර්ශනයට අහුවෙන්නේ අපි ඒකාකාර එළියකට මෙතන ඉතින් යන කතා කරන දර්ශනයට අහුවෙනවා. නමුත් මේකේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව හැටි තමයි යම් වෙලාවකට සීල විසුද්ධිය ලැබුව කෙනාට වැටෙන නිවන ඊටදී විනාශ චිත්ත විසුද්ධිය ලැබෙනවා. විසුද්ධිය වැඩි වෙනකොට නිවන පිළිබඳව අර්ථකථන වෙනස් වෙනවා. ඊටසේ ditthi විසුද්ධිය ලබනකොට ඊට වැඩි වෙනස් වෙනවා. ඊට පස්සේ ඊට පස්සේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට උනට ඒක තව පිරිසුදු වෙනවා. ඒවට විසුද්ධි කියලා කියනවා. ඊට පස්සේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධි ආදි වශයෙන් ඉදිරියට යන්න යන්න තමන්ම අර එල්ල තියාගත්ත එක වෙනස් වෙන ගතිය තමයි භාවනා යෝගාවචර හරියට මන් දොස්සයි කරනවා. යෝගාවචර හිතා ඉන්නවා නිවන මේ જાතිකක් කියලා. ඒක හිතාම ඉන්න තාක්කල් ඒක නිවන නෙවෙයි. ඒක භවනා කරනකොට වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීමට හැඩ ගැහෙන්නේ නැති නිසා අපි පරිණාමයේ එක තැනක හිර වෙලා ඉන්නේ. නිත්‍ය සංඥා. නමුත් මේ පහිතත්ත්ව කියන එකේ වටිනාකම තියෙන්නේ භවනා කරනකොට තමයි මේ යන්න හදන තැන කියලා අපි අපි ළඟ තිබුණා නම් යම් අදහසක් ඒක වෙනස් දෙයක් පාඩපත් වෙනවා. ඒ වෙනස් දේ බවට පත් වෙනකොට ඒකට හැද ගැහෙනවා කියන එක විතරයි යෝනිසමනසිකාරයෙන් කරලා දෙන්නේ. ඒක බොහොම රැඩිකල් වාදී දෙයක්. ඒක බොහොම සම්ප්‍රදායට විරුද්ධ ගිය දෙයක්. ඉතින් ඒ නිසා භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට Taman අර මුලින් ගත්ත ඉල්ලේ දියුණු වෙලා නැත්තම් මොන්නම වෙනසක්වත් වෙලා නැහැ. ඒ කියන්නේ අනමිතියමයි කරේ කියන්නේ. ඒ සමේ පරිත්‍ත්ත කියනකොට නිවනට එකලා එක මෙහි වූ හිත කියලා කියනවා. නමුත් නිවන කියන වචනේ තියෙන අර්ථකථනය පවා එන්ටින්ට වෙනස් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලනවා මේ මාළුතුගත හාමුදුරුවෝ මට මේ ආතාපි පහිතත්වෝ විහෙරිය. මේ විදිහට දවසින් දවස දවසින් දවස මම මේ විසුද්ධියටපත් වෙන පිරිසිදු වෙන දියුණු වෙන විදිහේ ධර්ම දේශනාවක් මට කරන්න කියලා. එතකොට අපි අහවල් තැන්න යන්න හදනවා කියන එකක් නෙවෙයි. අහවල් දේ ලබා ගන්න හදනවා කියන එක නෙවෙයි. අපි බලාපොරොත්තු වෙන මේ දේ අනිච්චං කියන එකෙන් පටන් ගන්න දෙයක් වෙනවා. නිත්‍ය දෙයක් වෙන්න බෑ. ඉතින් බෞද්ධයා ගන්ඩු කරනවා නම් යම් කිසි විදියකට මූලධර්මවාදීව අනිවාර්යම නිත්‍ය සංඥා ඉදලා රණ්ඩු කරන්න ඕනේ. අනිත්‍ය සංඥාවේ ඉඳලා අපි රණ්ඩු කරන්නේ අපි මොකද්ද මේ පරමාර්ථයේ වශයෙන් ගන්න නිවන හෝ එහෙම නැත්නම් මේ බුදුහාමුදුරු කියන්නේ කවුද කියන එක හෝ සංඝයා කියන්නේ කවුද කියන එක හෝ සීලය කියන්නේ මොකද්ද කියන එක හෝ දවසින් දවස වෙනස් වෙනස් වුණාට ඒ වෙනස් වෙච්ච දේ අනුව Taman හැඩ ගැහෙන්න හදනවා මිස මේ වෙනස් වීම හිතියරයක් කරගන්නේ කන්දස් කිරියාවක් කරගන්නේ ඒ ගුණය තමයි අපි යෝනිසමංස්කාරය කියලා කියන්නේ ඉතින් මේ බුදුචානන්සේගෙන් ඉල්ලන ධර්මෙම ආන්නේ විදිහේ තිරියන් වෙන්න පුළුවන් ධර්මයක් කියලා. එමෙතු කරපින්න ගහගෙන ගමනක් යන ඉත්තාවර දෙයක් ඉල්ලනව නෙවෙයි. මේ පෙර වෙන විසුද්ධියටපත් වෙන අනිත්‍යතාවයට ගැලපෙන දෙයක්. ඒක එන්න එවැනි අදහසකින් බුදු කෙනෙක් දැකලා හැම ඉල්ලන්න කොච්චර සංසාරේ ගినాපු පාරමිතා ශක්තියෙන් වන්දි කියලා කියන්නේ. උගෝදෙනෙක් හිතන්නේ මේ බුදුජානනාංශේ මොනවාරි දෙයි කියලා. අතර මොනවාරි දෙයි කියලා යන්ත්‍රයක් දාවි. එහෙම නැත්නම් ආශිර්වාද කරાવી. එහෙම නැත්නම් මොනවාරි ජප මන්ත්‍රයක් කියලා දෙවි. එහෙම නැත්නම් උපනිෂද් එකක් කියලා දෙවි. එතකොට ඒක ගත්ත ගමන් හරි කියලා. එහෙම එකක් නැහැ. එහෙම හංගලා දෙන්න මොකක්වත්ම නැහැ. බුදුජානනාංශේ ලංකනගේ පෙරලිය තමයි මේක දැනගන්නේ. පෙරලෙන්නේ නැදයි මම තමයි දැනගන්නේ. පෙරලෙන දේ තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒක අනුව හැඩගැහෙන්න පුළුවන් එකම සතා. මනුෂ්‍යක හිතේ තමන්ගේ යෝගාවචරය විතරයි. ඒ නිසා යකවදාකත් තමන් වෙත පැමිණෙන දෙයට අභියෝග කරන්නේ නැහැ. ඇයි මට මෙහෙම වුනේ කියන ප්‍රශ්නයක් නැහැ. මේ වෙච්ච දෙයට මට හැඩගැහෙන්න පුළුවන්ද කියනොත් පස්තරයි. ඒකට ආරම්භ ලද්ද වීලි බිම කියන්නේ නැහැ. ඉතින් එවැනි ධර්මයක් බුදුහාමුදුරන්ගේ ඉල්ලන්න තරම් මාළික පුත්තු සාංශලාව තිබිලා තියෙනවා. මොකද්ද මොන රජගතිය. ඒ වුණත් පාලක පුත්තු ස්වාමීන් වහන්සේගේ මේ ඉල්ලීමට බුදුජානනාචි උපහාසයට ලක් කරනවා. එත්තදානි පාලක පුත්තු කින් දහරෝ බික්කෝ වක්ඛා. ඔබ මේ නාගිලා හැට පිටලා හොට වෙමෙන්ලා මෙහෙම ඉල්ලනවා නම් අලුතෙන් බණක් කියන්නේ කියලා ඉලන්දාරි කට්ටිය කොහොම කියයිද කියලා. ධර්ම කෙනෙක් නම් අහන්නවත් නම් දාපු නැති දෙයක්. ඔබලා මේ හොතටම දන්න මිනිස්සු. මොනවද දවල්ට ඇවිල්ලා අහන්නේ කියන වගේ නිකන් මේ උප්පණ්ඩනයක් කරනවා වගේ විහිළුවක් කරනවා වගේ මේ අහන ප්‍රශ්නට උත්තර දෙනවා විනුවට ආයේ මුලක ඉඳලා කියලා දෙන්න කියන වගේ වගේ උදාශේ යම් විදිහක පහත් කරහැලීමක් කියනවා ඒකම කියනවා සමහර ලාවට එහෙම කියන්නේ මම දැන් ඔබට මොනවද කියන්නම් ඒක කිව්වට පස්සේ ඔය අනිත් ඒවල් වගේ ඒක බිම දාන්න එපා. දැන්වත් අදුමාන මේක හිතට අරගෙන ධෛර්යමත් වෙන්න එක විදියක උනන්දු කරපීමක් ඒකට කියනවා. මේ බුදුජානනාංශ ළඟට කවුරු හරි අලුතෙන්ම කෙනෙක් ආවොත් ඒ ඒ කෙනාට බුදුරජාණන්සේ ධර්මයේ දේශනා කරන්න ක්‍රමයක් තියෙනවා. සම්දස්සේති සමාදවේති සමුත්තේජේති සම්පහන්තේති කියලා. ඒ කියන්නේ යාට සම්දර්ශනය කරලා පෙන්නනවා. මුද්‍රයන්ස ළඟට හම්බෙන දානයක් දෙන්න වෙන්න පුළුවන් සීලයක් රකින්න වෙන්න පුළුවන් බණක් අහන්න වෙන්න පුළුවන් මොන දෙයකට ආවත් එක විදියකට කියනවා ඔබ ඉන්නේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා කියන එක බුදුරජාණන්සේ සංදර්ශනය කරලා පෙන්නනවා. සමහරට එන පුද්ගලයා දන්නේ නැහැ. මේ කවුරු ළඟද ඉන්නේ කියලා. ඒ සංදර්ශනය කර දීම කර්මානුරූපව මේ දෙන්න හමු වුණාට මම දැන් ඉන්නේ බුදුරජාණන්සේ ඉස්සරහා කියන එක ශ්‍රාවකයාගේ වාක්‍යෙම නෙවෙයි. බුදුහාමුදුරුවෝ වාක්‍යෙම. ඉෂා බුදුජානසේ සම්දර්ශනය කරලා පෙන්නනවා ඉතාමත්ම කලාතුරකින් වෙන එකක්. දැන් මේ කලකින් තමයි බුදු කෙනෙක් උපදින්නේ. ඕන දැන් බුදුහාමුදුරුවෝට අවිල්ල තියෙන්නේ කියලා. ඊට පස්සේ ඒ පෙන්නල සම්දර්ශනය කරපු දේ සමාදම් කරනවා. ඔබ ඒක සමාදම් වෙන්නේ නැතුව කතාවත් yaadෙන්නේ නැහැ. මේ ඉස්ලාම සතුටු වෙන්න මට බුද්ධෝත්පාද කාලයක් ලැබුණයි කියලා. ඒක සතුටු වෙන්නේ නැති කෙනාට කලෙ මුලින් නමල වතුර එක්කරෝ වගේ මොනම ධර්ම දුකක් තේවියක් නැහැ. පීලක් යට කලයක් නමලා තිබ්බට පීලේ යට කලයක් නැමුවත් නොපිරේ කලේ හැට පැයකින් බැලුවත් මොකද කලෙ මුලින් නමලන්නේ මේක උඩ පැත්තට ඇරෙවොත් වතුර පෙරේ. ඒ නිසා බුදුන් දැක්කට පස්සේ ධර්මයේ අහුණට පස්සේ සංඝයා ලැබුණට පස්සේ ඒක පිළිබඳව මගේ ඇදහිල්ලක් තියෙනවා. ඒක පිළිබඳව මගේ ශ්‍රද්ධාවක් තියෙනවා. ඊට පස්සේ මේ සංවේදනයක් එන්නේ. ඉතින් ඒකත් බුදු ජානනාචි උගන්වනවා. සම්දස්සේවි සමාධි. ඊට පස්සේ සමුත්‍ත්‍යජනය කරනවා අවශ්‍යනමයා. කියනවා ඔබ දැන් බොහොම කලකට පස්සේ බුදු කෙනෙක් දැක්කා ඉස්සරහා ඉන්නේ. හැබැයි ඔය ටික මූලික සුසුකම් ටික වුණාට ප්‍රතිපදාව වශයෙන් පිළියෙට කොටසක් තියෙනවා. දැන් ඊට පස්සේ අවශ්‍ය නම් ඔය කියන විදිහට සංවේගය පාල වුණා නම් ආනේ ටික සඳහා ලකලාස්ති වෙන්න සුදුසුකම් ටික තියෙනවා වෙත් පෙළ ගැස්ම නැහැ ප්‍රතිපදාවක් නැහැ ඒ නිසා මම ප්‍රතිපදාව දෙන්න ওই සුදුසුකම් මත ඉන්නකම මෙච්චරක් වැඩ කරගෙන යන්න ඕනේ කියලා කියනකොට උගව දෙනකොට පශ්චාත්තාප වෙනවල නැත්තම් පස්ස ගන්න කොච්චරක් තව අපිට වැඩ තියනවද නැත්තම් ඊගාම මට්ටමට යන්න ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන්නා වූ මාර්ගඵලයක් නිවනක් ලබන කොච්චර වැඩ කොටසක් තියෙනවද කියනකොට පොඩි පසුබෑමක් වෙනවා. ඊට පස්සේ සම්පාංශනය කරනවා බුදුචාන් වහන්සේ සම්පාංශනය කියලා කියන්නේ විශේෂක් කියන කෙනාට මේ පවන්හත්යෙන් පවන් හලනවා වගේ වැඩක්. කිනෝකම තමයි ඕ ගමන. ওই දෙවි විද කිතිකමයක් නෑ. ඒ නිසා ඔක්කොම ඉල්ල තියෙන්නේ කොහොමයි. එනිසා දැන් Tamanට මේ මූලික සුසුගන්ධික ලැබිලා තියෙනවා කියලා උනන්දු කරනවා. අන්නේ සම්පාන්තනය සහ සමුච්ඡේදනය සඳහා තමයි මාළික පුත්‍ර සාහිත්‍ය ආවාදයෙන් බන්දියක් ගන්න කියන වෙනුවට බුදුරජාණන්සේ ඕල්ලලා දානවා මේ ওই විදිහට නාකිත් ඇවිල්ලා එක එකනා එක එකනා කමටහන් ගන්න කිව්වොත් එහෙම ඊළඳාරින්න කොහොමද මේ ඔබ දැන් ජින්නෝ උද්දෝ පයප්පත්තෝ අධානගතෝ ජීර්ණ වෙලා වෘද්ධ බවටපත් වෙලා වයසටපත් වෙලා ජීවිතය අවධාන කරත ගත කරන කෙනෙක් කියලා යාට මේ ඒත් ඇවිල්ලා මේ කෙටියෙන් බනහනවා කෙටියෙන් බන ඉල්ලනවා කියලා පුස්තකාංශනික උපණ්ඩනයක් කරනවා එතකොට මහනුගපුත් සාන්දේ කියනවා මම වයසයි වෘද්ධයි මහල්ලයි වයසප්පයපත් වෙලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ මට දෙන්න ඒ වයසටපත් වුණාට වුණත් මට එකලා වෙන්න පුළුවන් ඉතින් බණක් දෙන්නේ වයසට යනකොට කට්ටිය බලන්න හදන්නේ වැඩට කෙනෙක් කවුද තියාගෙන කට්ටියත් එක්ක ඉඳලා. මම කියන කමන්නේ මම වයසයි ඇත්ත. සංසමත දෙන්න බණ ඒකෝ. මට තනි වෙලා ඉන්න. ඒ කියන්නේ මට ධර්මයේම දෙන්න ධර්මයේ විතරක් කියලා කියන්නේ බෝපකට්ටෝ. මට ගණන් කෙරේ වෙන් වෙලා කුලයා කෙරේ වෙන්ව ගත කරන්න පුළුවන් විදිය බණක් දෙන්න. කහතාපි මම ඒකට ගිහිල්ලා පැත්තට වැටලා බුද්ධියගෙන ඉන්න නෙවෙයි මේ කතා කරන්නේ. මම අරබන්ලද වීදියට වැඩ කරනවා. පහිතත්තු ඒ නිවනටම ලබන ද නිවනක් ඇතුව අප්‍රමාදීව ගත කරන්න බණක් කියන්නේ කියලා බුදුචානන්සේට මේ යම් විදිහකට ඔබ වහන්සේ ඒ දේශනා කරන ධර්මයේ මට වැටහෙයිද මම මේ ධර්මයට දායාද වෙයිද අන්නේ විදිහ ධර්මයක් දෙන්න කියලා ඒ බුදුචානන්සේ කරන අභියෝගයම අනිපත්තරවලා අනිකපුතු සාංශි දේශනා කරනවා නැත්නම් බුදුරජාණන්සේ ඉල්ලා සිටිනවා. ඒකෝට පේනවා දැන් මෙයා මාතෘකාවට එළඹිලා ඉන්නේ කියලා. අපි කියන්නේ එළඹ පෙළඹ වාසය කරනවායි කියලා. එහෙම නැත්නම් කර්මන්නේ කරනවා. ආපු ගාම නිකම්ම ඉඳගන්න කියලා බණ කියන වෙනුවට ඒකට රත් කරලා ගන්න ඕන. කර්මන්නේ කරලා ගත්තට පස්සේ අර දෙන උත්තරෙන් තමයි පාලක පුත්‍ර සාංශිකෙන් දෙන උත්තරෙන් තමයි තේරෙන්නේ. එයා දැන් සටන් ක්ලෑෂ්. දුන්නාසිය දුන්නොත් ප්‍රතිපදාව කරගෙන යන්න ලෑස්ති කියලා. අන්නේ විදිහට Taman වෙත පැමිණිච්ච එකම සමුච්ඡේදනය කරලා සම්භාෂණය කරන්න පුදුජානනාංශේ විතර කාට කරබෑ. ඒක උඟක් වෙලාට පුද්ගලික වශයෙන් තමයි වෙන්නේ. පුද්ගල මට්ටමේ සිද්ධ සමූහයකට එක ක්‍රමේ හරියන්නේ නැහැ. මේ මානක පුදුජානනාංශයට මේ ආරම්භ ලද මේ කතාව නැත්තම් මේ ජවනිකාව සුඛාන්තකින් ඉවර වෙන නිසා එහෙම නැත්නම් අවශ්‍ය කරන්නා වූ කෘත්‍ය සම්පාදනය කරන නිසා තමයි මෙවැනි දේවල් සූත්‍ර පිටකයට එකතු වෙන්නේ. ඒක හරියි නැත්නම් මේක ඉතින් සංගායනාවට යන්නේ සංගායනාවේදී මතක තියාගන්නෙත් නෑ ලියෙන්නෙත් නෑ. මේක හරියි නිසා ආනන්ද සාංශල මතක තියාගෙන ඉඳලා මේ සංගායනාවට එකතු වෙනවා. ඉතින් මේ දෙපස එහෙම නැත්නම් මේ මුලිච්ච වීම මේ ආපాతගත වීම බලන්න කොච්චර කලාසුකි වෙන දෙයක්ද කියලා අපි මේ සංසාරයේ විඳිනකොට අපිට අවශ්‍ය කරන්නා වූ සත්පුරුෂයන් නැත්නම් බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් Tamanට ඒ ධර්මයේ දේශනා කරන එකන හම්බ වෙලා දැන් මෙතනින් තමයි යන්න තියෙන්නේ කියන එක දැනගත්තා නම් ඇත්තටම නිවන් දැක්කා. කල්යනා මෙත්තේ හම්බෙච්චට පස්සේ 100ක් වැඩි ඉවරයි. 100 100ක්ම වැඩි ඉවර අපිට පේන්ටා වැඩි පටන් අරගෙනවත් නැහැ කියලා. ඉතින් ඒ සඳහා ඒ ලැබිච්ච සම්පත්‍ති කර අවස්ථාව ඒ කෙනාට හේතු ගන්නලා දෙන එක අපි කියමු අනිත් පැත්තෙන් දාමු. ඒක හේතු ගත්තේ නැත්තම් ඒ හම්බෙච්ච අවස්ථාව හේතු ගත්තේ නැත්තම් කිසිසේත්ම ඒක ආධුනිකයාගේ දෝෂයට වැටෙන්නේ නැහැ, ගුරාගේ දෝෂයට වැටෙනවා. ගුරු හාමුදුරුවන්ගේ නැත්නම් බුදුහාමුදුරන්ට තියෙන වැඩක් යුතුයකමක් තමයි Taman කරා එන කෙනාට ඒකේ විදිහට හිත දෙන දාල්ට කියලා එයාට ලැබිච්ච මේ ක්ෂණ සම්පත්තිය අනිත් බැරි වෙන විදිහට මඟහරින්න බැරි වෙන විදිහට මතක් කිරීම තමයි ධර්මයේ තියෙන තෙද එහෙනම් ධර්මයේ තියෙන සජීවී ගතිය සජීවී ධර්මයක් මේකේ තියෙන්නේ ඉතින් ඒ සඳහා සරුවච්චන් ආචේ විතර ක්‍රමසාවිදි දන්න කෙනෙකුත් නැහැ මොකද සාරාංශික කල්පලක්ෂයක් පෙරම් කරනකොට නිකං කටවචෙන් දෙකේන 512000 විද්‍යාවට නමක් පුදුරු දැක්ලා තියෙනවා. දකින්න හැම වෙලාවෙදීම මේ බුදුහාමතුද කියන එක බුදු වුණාට පස්සේ තමයි දැනගත්තේ. ඒකම දැකලා ගරු කරලා තියෙනවා, බැනලා තියෙනවා. බුදු වෙන්නේ ඊගාව ආත්මය කියලා කාර්යව සර්වඥයන් කාලේ මේ මානවකයා නැත්නම් මේ මහ බෝසත්ණන් වහන්සේ ජෝතිපාල කියලා ඉඳලා තියෙනවා. අබෝම අම්බුකාර කුලයක ප්‍රතිච්ච මිනිස්සෙක්. එයා යාළුවෙක් දැන අඩු කුලේ මිනිස්සෙක්. ඒ මනුස්සයා වළම්කම් මුට්ටි හදන මිනිස්සෙක්. එයාට කිව්වේ මේ ගටිකාරකේ. ඉතින් මෙයාගේ දවසක යනවා ගටිකාරම්බේ. අන්තිම දුප්පත් මිනිස්සේ දාවරම් මේල බලංගදාන ජීවත් වෙන මිනිස්සු ගියාට පස්සේ ගටිකාරක බොහොම සන්තෝෂ වෙලා මෙයාට කතා කරලා කියනවා මම කාශ්‍යප සර්වචනාංශිකේ ප්‍රධාන උපස්ථායකයයි. මෙයා කරන උඹ එහෙනම් තවත් තට්ටේකට රැවටිලා. බැම්මදම කනවනේ. ඉතින් ඔය ඉතින් කලා. ඉතින් නාකාශීපට මේ කටිකාට දෙන විනාශයට මම කියු පණිවිඩේ තේරුනේ නැහැ. කියපු විලාවර්දි කියලා හිතලා ආයෙත් ඒකක් කියන දීලා කතා කරලා කියනවා මම සරුවච්චන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක ඒක නිසා යම්ද සර්වඥාන්තේ වන්නා බව ඒකට කියන ජෝතිපාලමේ බුදු වෙන්න ඊගාව බුදු වෙන කියනවා මේ මේ බත්තර කල්පේ ඊගාට බුදු වෙන කෙනා දැන් කියනවා කාශ්‍යප සරජාන්සට උඹ ඔය කට්ටකාගත්තේ කුට ආය රැවටිලයි කියලා මුඩු මානෙකට රැවටිලයි. ඉතින් ඒකට තව සංවේගය පහළ වෙනවා කටිකාරට. එසේ කටිකාර දැනගන්න දෙවෙනි සැරේටත් මේ මාසයට කියන්නේ කීදී හරියන්නේ නැහැ. එසේ කියන නාණ්ඩයන් කියලා නාන ගමම්ම කටිකාර කටිකාර කියලා කියන්නේ එතකොට අනාගාමී වෙච්චි උත්මන්නාකේ නමක් දාන ගමන් කල්පනා මේ මනුස්සයා මම කොහොමද දැන් මගේ යාළුවට කොහොමද කියන්නේ කාර්යබදරෝචාන්සේ සරුවඥයි කියලා. කොහොමද මං කියන්නේ මම කාර්යබදරෝචාන්සේ වැඩගත්ත කෙනෙක් කියලා. කොහොමද මං කියන්නේ කමම් කාර්යබදරෝචාන්සේ ප්‍රධානම උපස්ථායකය කියලා. මේවට කියන කෙනෙකුට ප්‍රතික්ෂේප කරන මේ උන්ටමදක ධානයෙන්න ඊගාට බුදු වෙන්න ඉන්න ඒ ඡන්ද අපේක්ෂකයන් කතා කරන්නේ. තුන්වෙනි සැරේටත් කියනවා බෝයලන් කෑවට මම එහෙම කන්නේ නැහැ. උඹේ තවත් මුඩු මහණෙකුට රැටලා ඉච්චා. ඒකට වෙච්ච සිද්ධිය බලන්න ඒ ගටිකාර දැනපු ගමන් කෙස් වලින් අල්ල ගන්නවා. අල්ලන කතාලටන වර යන් පුතුන් දකින්න කියලා. ඒසෝදී උතුමාර කතා කරන මේ කවදාකවත් නැතුව මට මේ විදිහට ශාරීරික බලපෑම් කරන්නේ මොකක් හරි මේක ඇති. මොකක් හරි ඇති ආරදී ඒ ගන්න උපක්‍රමයේ හැටියට. කරබන ඉන්නවා. ඔළුවෙන් ඇදගෙන යන්නේ. ඉහිල කාශ්‍යප දරුවචනන් ළඟට ගැටාගෙන ඇති මම හිතන්නේ නැත්නම් ඉතින් අමාරු වෙන අරකෙක් ඇදගෙනවා ඒක අතහැරලා කියන මේ වගේ හොඳ යාළුවෙක් ස්වාමීන් වහන්සේ අනේ මේ මෙයාට අර කිව්වා වගේ ඒකෝ උපකට්ටෝ අපවත්තෝ ආතාපි වෛතත්තෝ වීරයන් බණ ටිකක් කියන්නේ කියලා. එතනදී පැවිදි. එතනදීම පැවිදි වෙනවා. එතින් දෙනකන් මේ ජවනිකා වෙලා බලන්න ඒ පෙළ ගැස්ම එතෙන් එනකම්ම කියන්නේ බුයලවත් වේ මුදු මහණුකට රැවටිලා කියනවා. ඉතින් ඒක නිසා බුදුන් නැතිකම නෙවෙයි ප්‍රශ්නය අපට තියෙන්නේ. ධර්ම නැතිකමක් නෙවෙයි. සංඝයා නැතිකමක් නෙවෙයි. මේක හරියටම ආපాతගත වෙන්න. මේක හරියටම වදින්න ඕනේ. මේක හරියට මුලිච්ච වෙන්න ඕනේ. ඒක නිසා මේ මුලිච්ච වීම තමයි මේ ස්වභාවික වර්ණය කියලා කියන්නේ. අපි ඇහැට ගත්තොත් ලක්ෂයක් දේවල් උදේට හැන්ද වෙනකම් වදිනවා. මේකෙන් කොයි එකද අපිට හිතසුව සලසන්නේ කොයි එකද අපිට හිතසුව නැති කරන්නේ කියන එක දන්නේ නැති නිසා අපිට පේන දේවල් වල අතර පේන දේවල් අතර අපිට කිසිම වෙනසක් නැහැ. අපි ඔය කටත් අරගෙන එන ඔක්කොම බලන්නේ. නමුත් ආර්යයන් වහන්සේ නමකට එහෙම නැත්නම් ගුරුවරයෙකුට පේනවා මේ පේන දේවල් වලින් මේ දේ බැලීම හොඳයි. මේ දේ බැලීම නරකයි කියලා. නමුත් ඇස්සති මිනිස්සයා කියන්නේ මේ ෂේරව වලන්න ඒක මගේ පෙරපින්නට හම්බ වෙච්ච දෙයක්. ඒක නිසා තෝරන්න බේරන්න යන්න එපා. සියල්ල බලන්න උත්සාහ කරන්න. ඉතින් අපි සියල්ල බලන්න බැරි නම් අපිට ගිහිල්ලා බලන්න බැරි නම් රූප වහිනියක් ගෙදෙට්ට ගේනවා. වැක්කිරෙනවා රූප වාහිනී. ඒකත් black and white වෙලා බෑ. color වෙන්න ඕනේ. 2D වෙලා බෑ. 3D වෙන්න ඕනේ. ඒකල කියන අනේ මේ අපි හරි ගාණක් දීලා තමයි ටෙලිවිෂන් එක ගත්තේ නමුත් ළමයි නොම ගෑනවනේ කියලා. මහා ඒ කාලේ තියෙන කපට්ට පඳුරු කඩප්පුලි ගතියට පොඩි උන් යන්නේ නැතුව වෙන මොනව කරන්නේ? රූපවාහිනිය හදන එකට තේරෙනද පොඩි එකට මේක පෙන්වන්න ඕනේ මේක හොඳ නැහැ කියලා. ඌට තේරෙනවද මේක බලන්නේ පවුලේ අයද එහෙම නැත්නම් කෝකද කියලා. ඒ එක්කෙකුට බයලජ්‍ය දෙකක් තියනවාද? ඒ එක්කෙකුටවත් කවදාකවත් අනුන්ගේ සුභ සිද්ධියක් හැඟීමක්වත් තියෙනවා. අර්ථ සිද්ධියක් අර්ථ කුසලයක් කත්තාවත් නැහැ. ඉතින් අපිට යන රූප බලන එක වෙනදට වැඩිය අද මොකද්ද කියන්නේ? අයියා තාක්ෂණයේ දියුණුයි අපිට ඒ නිසා ඕනේ ලෝකෙ සිදුවෙන දේ බලන්න බෑ. ලෝකෙ සිදුවෙන කුණු ටික විතරම තමයි අදගෙන ඉල්ල පෙන්නන්නේ. තියෙන තාක්කල් කුප්පන දේවල් ඒක සඳහා මේ මිනිස්සු දිවා රාත්‍රියේ දෙක කැමරාවට වගෙන ඉන්නේ. ඔය කැමරාවට වෙන ඔක්කොම අපට පෙන්වනවා කියලා හිතනවා. දැන් හොඳටම කුප්පණ ටික තමයි පෙන්වන්නේ. එතින් අපිත් හිතනවා හරි දියුණුයි. අවයසක අත්තම්ම ලම්බලා ඉන්නවනේ ඒකට කියනවා ටෙලිවිෂන් එකක් ගන්න දෙන්න මම කරබල් කරන්න එපා බබා රට රූප දෙනවා වගේ. ඔකදී බලන්නේ. ඉතින් අම්මලත් බලන්නේ. ඒකනේ අපි කරන්නේ. ඉතින් අපේ પરම්පරාව වාක්‍යන්න ඕන අපිට. තිබුණු පරියට කන්න යන්න එපා කවුරුත් ඇටෝම් ගෙදර ගියා වගේ. තම කන්න ඕනේ මේකේ තියෙන වටින දේ තමයි ආහාර වෙන දේ. තියෙන දේ තේරම කන්න හදනවා. ඉතින් ඒක නිසා එතනදී මුලිච්ච උනාට පස්සේ මුලිච්චන දේවල් වල සීමාවක් නැතිකම තමයි මේ කාම ගුණ කියන වචනේ බුදුහාම පාවිච්චි කරන්නේ. කාමේ නෙමෙයි මේකේ තියෙන කාමේ තට්ටු තට්ටු තියෙන. ගුණ වෙලා තියෙන. ඒ කියන්නේ ගොඩ ගැහිලා තියෙන. ඒ නිසා ඇහැට වර්ණ වශයෙන් සහ සටහන වශයෙන් තටහන් වශයෙන් අනන්ත ප්‍රමාණ හැඩතල තියෙනවා. කනට බටේර සංගීතෙද නැත්නම් උත්තර ಭಾರತೀಯ සංගීතෙද දක්ෂිණ ಭಾರತೀಯ සංගීතෙද ගෝත්‍ර සංගීතෙද ඕනේ තරම් තියෙනවා. ඒකක්වත් අපිට බාධාවක් නැතුව ගන්න පුළුවන් අපි පෙළ කරපු අකුසල කර්ම නිසා. අද තියෙන ඕන පොත්තු මතද කරපු ගමන් ඕන එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ ගන්ධ වශයෙන්, රස වශයෙන්, පහස වශයෙන් එහෙම නැත්නම් මනසකට එන විකාර වල්බූත අදහස් වශයෙන් ඕන දෙයකට අපි කියනවා. ඒ වල්බූත අදහස් කල්පනා කරන කියන නිදහස් චින්තනය කියලා කියනවා. ඔක්කොටම නිදහස් චින්තනය තියෙනවා. ඔබට ඕනේ තනකොලයක් ආවා. ඉතින් මේකට බුදුදහම කියන්නේ කාම ගුණ. ඉතින් මේ තරම් කාම ගුණයන් බැඩ දෙද්දී ඇහැට වෙනම කනට වෙනම නාසයට කොයි මිනිස්යාට පුළුවන් වෙන්නේ මේකෙන් යහපත්තේ යහගුණ ප්‍රතිපදාව එහෙම නැත්නම් කියනවා අත්ත කුසලය අර්ථ සිද්ධිය ඇති වෙන දේ කොහොමද කියලා තෝරගන්නවා කියන එක ඇත්තටම පෘථග්ජනයෙකුට බරපතල වගකීම කරන්න බෑ. බැරිමක් නෙවෙයි. බැරි නැති බුදු කෙනෙක් පහළ වෙන්න බෑනේ. බැඳනකින් නිවනක් කියන එකක් තියෙන්න බෑනේ. ඒක නිසා මේ ලෝකේ දිහා බලනකොට තමත්යක් වශයෙන් ලෝකේ දිහා බලනකොට ਸਰවඥ හැකි. මොනවා ਸਰවඥාන්සේ හිතේ. උදේට ඉස්සෙල්ලා දවසේ තිබ්බචක්කු පුබ්බේ නිවාසානුස්සති දෙක දකිනකොට දැන් මේ වෙලාවේ මැරෙමින් උපදින කට්ටිය දිහා බලනකොට හරියට අපි දකිමින් ඉන්න රූප ප්‍රමාණය කෙලවරක් නැහැ වගේ. මැරි මැරි අපායට වැටෙන ප්‍රමාණය කිලෝරක් නැහැ. කොච්චර බන කිව්වත් ඔක්කොම තමන්ගේ ගෙදරම තමයි යන්නේ මැරිච්ච එක. අනිවාර්යයෙන්. සකගේ සත්‍යම් කියලා තියෙනවා. ඉතින් දැන් අපි කටේ රිට්ටි කරච්චා ආයෙ ලංකාවට යනවා. ගෙදර යන්නේ. ඒ වගේ නම. ඉවර වෙච්ච ගමන් මේක සිද්ධියක් ඉවර වෙච්ච ගමන් ගෙදර ගිහිල්ලා යනවා. අපායට වැටෙන. ඉතින් ඒකට බලනකොට පේනවනේ මේකෙන් ගැලවිලා නැත්තම් මේක මෙහෙමයි වෙන්නේ කියන එක මේ කාමභෝගී මනුස්සයාට කියලා දෙන්නේ. මුන්න තරම් දක්ෂතා මොනතරම් දේශන විලාස මොනතරම් දිබ්බ චක්කු දිබ්බ සෝත ඕනද කියලා බුදු වෙන්න පොඩ්ඩකට ඉස්සල පෙන්නා මේ දිබ්බ චක්කු ඥානේ මේ මෙලි මෙලි උපදිනාටි ඊට පස්සේ තමන්ගේ ආත්ම විතර බැලුවා ඊට පස්සේ ඉස්සරහ පුබ්බේ නිවාසාන සුති බල්ලන්න බලු වෙලා වෙන්න තියෙන සේරම වෙලා ඒ වුණාට දැන් ආයෙත් අරයි ගියාත්මවල ඉල්ලපු දෙයම ඛණ්ඩ මිනි මරා ගන්නවා රණ්ඩු කියනවා බොරු කියනවා ඔක්කොම જાති කරනවා හරියට කවදාකවත් ලැබුණ දෙයක් වගේ අපි ඊගා විභාගෙ පාස් වෙන්න ඊගා ප්‍රොමෝෂන් එක ගන්න ඊගා මොඩලෙක කාර්යයක් ගන්න ඊගා මොඩලෙක බඩුවක් කරගන්න කිලෝරක් නතු යන්නේ හරියට කලාවක් කරනවා ඒක දිහා බලනකොට මොකද්ද පේන්නේ ඒ මිනිස්සු තියෙන හැම හැකියාවකින් මිනිස්සු කරදර කරගන්නවා වඳුරෙක් අද හොඳ දැලිපියක් දුන්නා. ඉතින් ඒකට අනුකම්පා කරන්නේ නැතුව ඌට තවත් කීමකට බයින් ගියොත් අලිමදියට හරක් කියලා ඌට වහකාලවත් බේරුමක් ඉන්නේ ඌ හෝ ඒකී හෝ මොකාවෝ. ඉතින් බුදුරජාණන් ශ්‍රීකට දෙන උත්තරේ මොකද්ද? මේක මගේ වගකීමක් කියලා බාර ගන්න. මේ මේ මිනිස්සුયો මේ ශාල වශයෙන් මම ගිහිලා තියෙන කේ ගැලවුම් මාර්ගයේ තියෙන මම විතරයි ඒ නිසා මේ ඔක්කොම මගේ දරුවෝ කියලා සලකන්නේ මාතය අතනියම් පුත්තන් ආයුෂායක පුත්ත මනරකී වම් පිටබ්බ භූතේසු මාන සම්භාවය අපරිමාණ මනස වඩන්න කියනවා සියලු සත්‍යයන් વિશે මවක් තම දරුවෙකුට වගේ ඉතින් ඒකට මානක පුත්තු ස්වාමීන් වහන්සේ අවිලා කරන මේ අදිසි ඉල්ලුම මහා ලොකු බරපෑමක් නෙවෙයි බුදුහාමුදුරුවෝ බුදුරණාහික සලකන්නේ මෙයාට මේක ඒත්තු ගන්නලා දීලා දෙන්න ඕනේ නිකම්ම නිකන් අතර දෙන්න යන්න නරකයි මේක ඒත්තු ගන්නකොට බරසාරක මේක කියන්නේ සංවේගී කියලා ඒක නිසා ආනමාරුක පුත්‍රගේ ස්වාමීන් බුදුරණාහිසේ ඒකේච ආලංක පුත්‍ර චක්කු විඤ්ඤාය රූප අදිත්තං අදිත්තපුබ්බං නපස්සති නපස්සේ සම්ති යම් කිසි ඇහින් දකින්න රූපයක් තියෙනවා කවදාවත් දැකලා නැහැ දැන් දකින්නුත් නැහැ දැන් බලමිනුත් නැහැ. මත්තර බලන්න වෙන්නේ නැහැ. අන්න එවැනි චක්කු විඤ්ඤාණය රූපෙකින් ප්‍රේමයක් හරි රාගයක් හරි මනාපයක් හරි උඹට පහළ වෙන්නේ කියලා. චක්කු රූපයක් තියෙනවා ඇහෙන් දකින්න උනේ රූපයක්. ඡන්දයක් කර රාගයක් කර ප්‍රේමයක් කර පහළ වෙද කවදාවත් දැකලත් නැහැ දැන් දකිමිනුත් නැහැ දැන් බලමිනුත් නැහැ මත්තර බලන්න වෙන්නේ නැහැ. එතකොට මාළුතු පුත්තු කියනවා සාමාන්‍ය එවැනි රූපකින් කවදා රාගය ඡන්දය ප්‍රේමය පහළ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රූප සියල්ල විශ්ය අපි නිවන් දැකලා තියෙනවා. මේක පිළිබඳව විග්‍රහ කරන නැත්නම් මේ මේ සූත්‍රයට අටුවාව දෙන මහසි සාරු කියන මේ දකින්න රූප ටිකෙන් විතරයි කෙලෙස උපදින්නේ. මේ දැන් දකින්න රූප විතරමයි කෙලෙස උපදවන්නේ. ඒක නිසා දැකපු නැති රූප වලින් හෝ දකින්න වෙන්නේ නැති රූප වලින් කෙලෙස උපදවන්නේ නැහැ. ඒ නිසා පුළුවන් මේ දකින්න රූප වලින් උපදින කෙලෙස් ප්‍රමාණ කරන්න එහෙම නැත්නම් ඒක පිළිවෙල වග වෙන්න ඒක තමයි ප්‍රතිපදාවක් කියන්නේ. ඒක මම අද මේ ඉරදී විතර කරන්න යන්නේ මේ මතක් කරේ අපි හිත ඉඳලා මොනවාගේ දෙයක්ද සාකච්ඡා කරන්න යන්නේ කියලා. මේ පසුබිම එකමයි. ඊට පස්සේ බුද්ධ ඥානශීල මාළක ප්‍රත්‍යත් එක්ක ස්වාමීන් වහන්සේත් එක්ක පෙන්නලා දෙනවා කෙලෙස් උපදින්නේ මේ මොහොතේ විතරයි. ඒ නිසා නිමෝතනක ගැනීම සඳහා නැත්නම් ඉලඹ සිටි මොහොත බේරා ගැනීම සඳහා සියලු දිනාර සංවේගී පහළ වීමට මද්දවසේ ධර්ම දේශනාව හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දිනාර සරණී මුදා වේවා කියලා ප්‍රාර්ථනා ඒ වගේම මට හිතනවා දැන් මේ වෙලාවේ අපි ඊට පස්සේ ආයෙත් අපි සක්මන් කරලා පරියන්කේට යනවා මේ අවස්ථාව කරගමු කියලා අපි දවසේ පින්පැමිණීමේ කටයුත්ත සඳහා මේ තාක් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට පළවෙනි දවසේ වැඩමුළුව කල්දරයක් නැතුව කරගෙන ගියා ඒ කරගෙන යන්න පෙනීන උපදී උදව් කළා වූ යන්තා සත්පුරුෂ මණ්ඩල හිටියනම් ඒ සියලුම සත්පුරුෂ මණ්ඩල අපි මේ යත්තන්ගේ විනුවෙන් සීපත් කරලා පින්පමුණවන අවස්ථාවේ මුදිතාවේ අනුමೋದනා ශීර්ෂයෙන් අපි මේ දෙන සාදුනාදී අහලා ඒත්තෝ සාදු කියලා පින් අනුමෝදන් වෙත්තා කියලා සත්පුරුෂයන් විදිහට සාදුපත් සාදුනාදී පවත්වනවා. ඒත්තෝ සාදු කියලා පින් අනුමෝදන් වෙනවා වාගේම අපි ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනා වූ යම්තා ශාසනික කටයුතු දිනවන ඒවටත් මේ විදිහටම උනන්දු වෙලා අනුග්‍රහ කරත්වා කියලා අපි සාදුකාරය පාත්‍රමු. ඒ වගේම අපි මේ වැඩ කරගෙන යද්දී අපේ ඥාති වර්ගයා අපිට කරපු අනුග්‍රහය නිසා තමයි අපිට මේ වැඩ කරගෙන යන්න පුළුවන් වෙන්නේ. මේ ඥාතීන් සමහර ඇත්තු මේ පරිලෝකේ ඉන්න සමහර ඇත්තු ජීවත් වෙනවා. කොහේ හිටියත් පණතිමුණා ජීවත් වුණත් අත්මේ පිනක් කරපෙලා ඥාතීන් ජීවත් කරලා සාධුනාද පවත්වන බුදුහාමුදුර අපිට කියලා දීපු වටන චාරිත්‍රාක් කරනවා. ඒ ඥාතීනු තම තමන් ඉන්නා තැනක සිට මේ පිම්පම්ලනවා දැකලා මුදිතාවෙන් යුක්තව අපි සභාවෙන්දලා අපි සාදු කියලා පින් අනුමෝදන් වෙන්නේ කොහොමද? ඒ ඉන්න තැන සිට ඒ ඥාතීන් සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ඥාතීන් වේ සාදුකාරය පවස්තන සාදු සාදු සාදු අපි අපිත් මේ විවිධාකාරයෙන් උපයාස පියා ගන්නද මේ කුසලී කාන්තේම අපටත් ඒ බලාපොරොත්තු වෙනා වූ සාන්ත සුන්දර tattwe ළඟා වීමට අසත්පුරුෂ සංසේවනේ දුරවන් වීමට සත්‍ය සංචේවනේ වැඩිවීම යාව නිබ්බාන වේවා කියන අදහසින් අපේ ප්‍රාර්ථනාව සිහිපත් කරගන්න.